නෑ එතෙන්දී බලන්න ඕනේ ඔයගොල්ලන්ට දැන් බුදුහාමුදුරුවෝ මේ හැම ධර්මයක්ම කියා දීලා තියෙනවා. දැන් මම කිව්වේ අද මූලිකව බුදුහාමුදුරුවෝ පෙන්වපු ඒකායන මාර්ගය. ඔයගොල්ලන්ට ඕනේ නිවන් දකින්න නම් මේක හැර වෙන ක්‍රමයක් නෑ කියලා බුදුහාමුදුරුවෝගේ විශ්වාසයක් තියන්න. නැත්නම් වෙන විකාර තිබුණා කියලා වැඩක් නෑ. තේරුණා නේද? තම තමන් හැදුවා කියලා වැඩකුත් නෑ. තව හරි කවුරු හරි කිව්වා කියලා වැඩකුත් නෑ. මොහොම පැහැදිලි දැක්මක් බුදුහාමුදුරුවෝ කෙරේ තියෙන්නේ. ඒකායන මාර්ගය මේකයි විකල්පය මේකයි. හැබැයි බුදුහාමුදුර හැම වෙලේම මේ හැම දෙයක්ම සවිස්තරව විස්තර කරා වරද්දලා තේරුම් ගත්තේ අපි. දැන් ඔයගොල්ලන්ට පැහැදිලිව දේශනා කරා මහරහතන් වහන්සේලා සාමාන්‍යයෙන් මේ බුද්ධ දේශනාවල් ගොනු කරලා තියෙනවා. පළවෙනි සංවායනා. දැන් ධම්මපදයේ කියන ගාථා තියෙන පොත සංග්‍රහ කරනකොට මුලින්ම දාලා තියෙන ගාථා දෙක බුද්ධ දේශනාවේ හුඟා ලොකු පැතිකඩක් පෙන්වන ගාථාවක්. තේරුණානේ? දැන් දීඝනිකායේ ගත්තා මුල්ම සූත්‍රයේ හැම සූත්‍රයක්. මේක මේ සංඝාවෙච්චම් බැලිය කීක හැම තැනම දකිනවා. මජ්ක්‍ධිම නිකායේ ගත්තා ඒත් එහෙමයි. තේරුණා නේද? ඔව් බුදුහාමුදුරන්ගේ ධර්මයේ ගොඩාක් පැතිකඩ කියන හුඟක් ක්ෂේත්‍රයක් අල්ලලා සූත්‍රයක් තමයි මේ මුලට සංග්‍රහ කරලා තියෙන්නේ. දැන් මා සංයුත්ත නිකාය ගත්තත් එහෙමයි අංගුත්තර නිකාය නැහැම ස්වરૂප දෙවියන් වෙන විදිහකට දැන් ඒ වගේ බැලුවම ධම්මපදයේ උනත් මුලට ආරම්භ තියෙන ගාථා දෙක බුදුහාමරගේ ධර්මයේ ගොඩාක් දේවල් කියනවා දැන් අපි අහලා තියෙන විදිහට මනෝපුබ්බංග මනධම්මා මනෝසෙත්තා මනෝමයා මනසාචේ පසන්නේන බාසතිවා කරෝතිවා තතෝ නම් සුඛමං වේති ඡායාව අනපායනී කියලා එක ගාථාවයි ඔව් අනික චක්කම අහතෝ පදන් කියන ගාථාව දැන් ඔයගොල්ලෝ ඉගෙන ගන්න නෑ ඡායාව අනපායනී කියලා එකයි නෑ ඡායාව අනපායනී කියන්නේ හෙවණැල්ල තමා පසුපස එන්නා වගේ සැප එනවා ඡායාව අනපායනී සතෝනා සුඛමං වේති සුඛයේ සැපේ එන්නේ කොයි වගේද ඡායාව පස්සෙන් එනවා. එයා සතෝ නම් දුක්ඛමං වේති. දුක එන්නේ කරත්තේ පස්සෙන් වනා පස්සෙන් කරත් වෙනවා. තේරුණානේ? දැන් අපේ ගොංකම කියන්නේ මේකයි. දැන් අපි ඔය ඉගෙන ගන්න දිනනවා අපේ ගොංකම මෙතනයි දිනන්නේ. ඔයක ඔය කරස්තේ වෙන්නයි ඡායාව වෙන්නේ කවුද කියලා අපි දන්නේ. දැන් ළමයින්ට උගන්වන්නේ පව් කරන්න එපා පුතේ ලබනාත්ම හරකෙක් වෙලා පරාදීන්න වෙන්නේ. කවුද කියන්නේ? කියලා ළමයා අහුවා. ඒ බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවා මනාවු බංග මහදම්ම. ඉවැත්ත. එහෙමනේ අර්ථ දෙන්නේ. දැන් ඒකද මේ කියලා කියන්නේ. නෑ. ඔය ඡායාව වෙන්නේ එක විටක ඡායාව වෙනවා විටක හරකෙක් වෙනවා කවුද අපි කවදද වෙන්නේ දැන් දැන් ඔය අඹරෙන් හරකෙක් වෙලා හොඳින් ඉන්නේ ඡායාව එන හරක වෙන්නේ ඔයගොල්ලන්ගේ ශරීරය ඡායාව වෙන්නේ ඒ ශරීරය ඕක තමයි ඔය කියන ධර්මය. දැන් ඡායාව වෙන්නේ කවුද? ඔයගොල්ලන්ගේ ශරීරය. ඡායාව වෙන්නේ තැන තමයි මම අර ඉස්සෙල්ලා කියා දුන්නේ. කබලිකාර ආහාර නිරුද්ධ වුණාම ඡායාව වෙනවා. ඔය ශරීරය. දැන් බණ ඇහෙනකොට බණ හොඳයි නම් ඡායාව වෙනවා ශරීරය. බලන්න වෙන පරියායකින් මේ කියන්නේ. තේරුණා නේද? හරකෙක් වෙනවා ඊට පස්සේ ආයෙ රිදෙනකොට. දැන් වාඩි වෙලා ඉන්නකොට විතක ඡායාව වෙනවා ශරීරයේ විතක ඉන්න බෑ කියලා රිදෙනවා. රිදෙනවා කියන්නේ හරකෙක් වෙනවා. දැන් රිදෙන්නේ ශරීරය තව බඩගිනි වැඩි වුණොත් මොකද? හරකෙක් වෙනවා. තේරුණා නේද? දරුණු රෝගයක් හැදුනොත් කවදාවත් ඉවසන්න බැරි නම් බර කරත්තයක් වෙනවා. බර කරත්තයක් අදින හරකෙක්. කව කොහෙද වෙන්නේ? ශරීරයේ තියෙන හිඳ. එහෙනම් මෙතන මේ ධර්මීය ඔහොම එකක් පිනකව කියන එක ලැබෙන්නේ ප්‍රතිසන්දින්න ওই විදිහට අපිට. කාමාවචර පින, කාමාවචර පව. ওই දෙක හැදුවේ කොහොමද? හැදුවේ හැටි තමයි පිටිපස්සෙන් ඒ ගාථාය බුදුහාමුදුරු ගන්න. දැන් හදන්නේ මෙහෙමයි. කරත්තයක් හදලා දීලා තියෙන්නේ ඔයගොල්ලෝගේ අතීතයේ හදපු කරත්ත ටික තමයි ඔය. දැන් ඔය විදිහේ. ඒ කියන්නේ දැන් ශරීරයට අපහසුතාවය එන විදිහේ ස්වરૂප ඔයගොල්ලන්ට ලැබුණේ බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ මොකද්ද? ඔය අනු කවුරුවක් කරපු වැඩක් නෙවෙයි. ඉස්සර හදගත්තේ කරත්ත ටික මේ. කොහොමද ඉස්සර කරත්ත හැදුවේ? දැන් වගේමයි. දැන් හදන විදිහටමයි. දැන් හදන්නේ කොහොමද? දුෘෂ්‍ය මනසකින් වචන පිට කරලා හෝ අතපය හෙලෙවි හැටි හැදෙන්න කරත් එහෙමනේ මනස දුෘෂ්‍ය වෙලා ඔයගොල්ලෝ මෙච්චර කව කතා කරපු දෙයක් තියද මේ ජීවිතේ ඉතුරුම කරත්තය වෙන ඉතුරුවක් මේකේ නෑ තේරුණාද මනස දුෘෂ්‍ය වෙලා අතපය හොල්වලා කරෝතියක් කරලා තියෙන්නේ කායික ක්‍රියාව ඉතුරුව කරත්ය. ඔක අදින්න ඕන. කවදා හරි අදින්න ඕන. තේරෙනව නේද? අදින්නේ ශරීරය. ඒ ශරීරයයි හරක. මොකද ශරීරය නැත්නම් වාචා තියද? වචන හැදුනේ ශරීරයක් තියෙන හින්දා නේද? අතපය හොලවලා වැඩ කරන්නේ ශරීරයක් තිබුණ හින්දා නේද? එයා ශරීරය තමයි පරිහාන් දෙන්නේ. ඔක තමයි ගැඹුරු ධර්ම. තේරුණාද? එහෙනම් දූෂ්‍ය මනසකින් ඇති කරන වර්තමානයේ ඇති කරන වාචාව හෝ කම්මන්තය අනාගතයට කරත්තය. ඒ වගේම දූෂ්‍ය නොවන ප්‍රසන්න මනසකින් ඇති කරන වාචාව හෝ කම්මන්තය නැත්නම් මේ කරෝතිය කකින් පයින් කරන වැඩි මේ මොහොතේ අනාගතේට මොකද එහෙනම් දැන් ඔයගොල්ලන්ට හැදෙන ඡායාවක්ද අනාගතේට කරත්තයක්ද හිතාගෙන ඉන්නේ ඡායාවක් කියලා අනේ තව මුගේ වණ ඉවර නෑ කියනකොට එන්නේ මොකක්ද කරත්තය තමයි වෙන්නේ. හොරෙන් ඇති කරන්නේ කරත්. ඔව්. හොරෙන් කරත් හදනවා. හොරෙන් ඡායවලු පේන ඡායවල් හදනවා කියලා පෙන්නනවා. දැන් ඔය සෙල්ලම තමයි අපේ ජීවිතේ. තේරුණා නේද? දැන් ඔය සෙල්ලම හැදෙන විදිහත් බුදුහාමුදුරුවෝ තමයි ගාථාවේ පිටිපස්සේ ආයේ කියනවා. කොහොමද උනේ ප්‍රසන්න වෙන්නේ? කොහොමද දුස්සේ වෙන්නේ මනස? තේරුණා නේද? ඒකට ඉස්සෙල්ලා බුදුහාඳුර හඳුන්ලා දෙනම මනසේ ඇති. මනෝ කුබ්බංග මා ධම්මා. මනස මුණින් ඇති වෙන මා ධම්මා කියන මනස ඇතුලේ ඇති වෙන දේවල් පස්සේ ඇති. මා ධම්මා. ඒ කියන්නේ බුදුහාඳුරට දැක්කේ මනස ප්‍රධානයි මා ධම්ම පස්සේ ඇති. ඒ වගේම බුදුහා මා ධම්මා කියන්නේ මනස තුල ඇති වෙන අලුත් දෙයක්. මනස නිමි. ඔයගොල්ලෝ දන්නේ භාෂාවෙන් සිත මනස නම් සිතුවිලි මා ධර්ම. තේරුණානේ? චෛතසික මා ධර්ම. එතකොට බුදුහාමුදුරා දැක්කේ බුද්ධත් බුද්ධ ඥානෙ සිත ඉස්සෙල්ලා ඇති වෙනවා සිතුවිලි පස්සේ ඇති වෙනවා. ලෝකේ කවදාවත් සිතුවිලි ඉස්සෙල්ලා ඇති වෙලා සිත පස්සේ ඇති වෙන්නේ නැහැ. ඔබ තමයි පළවෙනි ගාථාවෙන් කියන්නේ. පදේ. මනෝ මුබ්බංග මනෝ මා ධම්ම. මනෝ තෙට්ටා මනෝ මනෝමය කියන්නේ මා ධම්මමයයි. සමාන පදයක් මේ කවි කවියට එනකොට තියෙන අර්ථය අරන් තියෙන්නේ. එතකොට මනසට වැඩිය මනෝ සෙට්ටා මනෝ මනෝමය. මනෝමය කියන සිතුවිලි වලට වැඩිය බුදුහාමුදුරන්ට වටිනවා මනස. ඒ කියන්නේ බුදුහාමුදුරන්ට වටින්නේ සිතුවිලි. අපිට වටින්නේම සිතුවිලි. අන්න බලන්න. අපිට වටින්නේ සිතුවිලි බුදුහාමුදුරන්ට වටින්නේ මනසයි. ඇයි කියලා බුදුහාමුදුරේ ඊගාට අපිට කියා දෙනවා. මොකද්ද? මනසාචේ පසන්නේන. මනස ප්‍රසන්න කරන්න පුළුවන් සිතුවිලි වලට නැත්නම් දුස්ස කරන්න පුළුවන්. ගාථා දෙකෙන් කියන්නේ මොකක්ද? එහෙනම් සිතේ වැරද්දකින් නෙවෙයි මේ අරත්ත ටිකයි ඡායාවන් හැදෙන්නේ. සිතුවිලි වල තියෙන වැරද්ද. මොකද මනස විකෘති කරන්න පුළුවන් මා ධම්මා වලට. තේරුණානේ? මා ධම්මා කියන ඒවා හරියට මනසයි සිතු චෛතසිකය ගත්තෝ මනස වතුරණ වතුරේ හටගන්නේ ඉබේ හටගන්න දියසෙවිල් වගේ එකක් සිතුවිලි. දැන් ඔයගොල්ලෝ අහලා තියෙන දැකලා තියෙන දියසෙවිල් වලින් වතුර හැදෙන්නේ නැහැ නේද? වතුරෙන් දියසෙවිල් හැදෙනව නේද? ඕක තමයි ඔය වගේ කතා මේ කියන්නේ. මනෝමුග්බංග මා ධම්මා මනස මුලින් ඇති වෙනවා මා ධම්මා දිනුන. තේරුණානේ? අන්න බුද්ධ ඥාණයට අහු වෙච්ච දෙයක්, ගැඹුරු දෙයක් වෙයි. මනෝ සෙට්ටා මනෝමය. බුදුහාමුදුරන්ට වතුර ලොකුයිලු දියසෙවල් වලට වැඩි වුණා. තේරුණානේ? දැන් දියසෙවල් පස්සේ හැදිච්ච දියසෙවල් ලොකු නෑ. අපිට නම් පස්සේ හැදිච්ච එකමයි ලොකු කොච්චරද? තේරුණා නේද? දැන් ප්‍රශ්න හදිච්ච එක ලොකු වුණාම වෙන ප්‍රශ්න තමයි මෙන්න මේ ප්‍රශ්නේ. අර දියසෙවෙන් වතුරේ හැදෙන දියසෙවෙන් වතුරේ අවරණ වෙච්ච එක දියසෙවෙන් අවගොල්ලෝ දැකලා තියෙන පෙලක් ඒවා රතු පාටයි. වතුරේ හැදෙන රතු පාට දියසෙවෙන් වලට ඒ වතුර තියෙන ටැංකිය හරි පොකුණ හරි මොන පාට කරන්නේ? කොළ පාට දියත වෙලවට වතුරත් කොළ පාට කරහැයි. නමුත් සැබෑ ලෙස වතුර රතු පාටද කොළ පාටද? අවර්ණ. කවුද කොළ කරන්නේ රතු කරන්නේ? දියසේ. එහෙනම් ඔයගොල්ලන්ගේ මනස ප්‍රසන්නත් නෑ දුස්සියක් නෑ. ප්‍රබාස්වරයි. කවුද ප්‍රසන්න කරන්නේ? ආගන්තුකයා කවුද? අල්ලපු ගෙදර මිනිස්සුයක්ද? චෛතසික. කියනවනේ චෛතසික වලින් තමයි මේක ප්‍රසන්න කරන්නේ. දැන් චෛතසික වලින් ප්‍රසන්න කරනවා ඔයගොල්ලෝ කාලයට සාදු කියනකොට. පෙළපාලි යනකොට දූෂිත. කියනවනේ දැන් බුදුහාමුදුරට ඕනේ මොකද්ද? අන්න ඒක දැනගන්න. අපිට ඕනේ මොකද්ද? ඔතන තමයි හිර වෙන්න තැන. ඔතන තමයි හිර වෙච්ච තැන. ඔතන තමයි බුදුහාමුදුරන්ගේ ධර්මයේ විකෘති කරගත්ත තැන. අපිට ඕනේ ප්‍රසන්න මනසක් විතරක් තියාගන්න. බුදුහාමුදුරන්ට ඕනේ දූෂ්‍ය භාවය හා ප්‍රසන්න භාවය ඇති කරගෙන මුළු පද්ධතියම හක් කරලා ප්‍රබෝෂණ මනසක් ගන්න. එනවා නේද? නීවරණයටපත් වෙනවා කියන්නේ ප්‍රබෝෂණ මනසක්. ඒක ගන්න ඇයි බුදුහාමුදුරෝ එතනින් පස්සේ තමයි බුදුහාමුදුරුව පෙන්න චතුරාර්ය සත්‍ය ලබා ගැනීම කුසලයේ. එතකන් අකුසලයේ කියන්නේ. සුදුසු නෑ. ප්‍රබාසන මනස කියන්නේ සමාධි සිත. සම්මා සමාධියක් තියෙන සිත. සම්මා සමාධියක ඉඳලා යාට තේරුම් ගන්න පුළුවන් වෙනවා බුදුහාමුදුරු දේශනා කරපු සත්‍ය. එතකොට ප්‍රබාස්වර මනසකට ආවොත් කුසල සෝත සම්පදා කියන தත්ත්වය ඇවිදිනවා. තේරුණානේ අර කියපු උදේ කියපු දේ අනුව ඉතිහා තියෙන මොකක්ද සචිත්ත පරි වර්තමානයේ තියෙන පුළුවන් තැන අපි කරන්නේ රට පුරා ඇවිදවිද කරත්ත ගොඩ ගහලා යන්නේ ඡායාවල් හදන්න. එන්නේ කරත්ත ටිකක් හදන්න. එහෙම නේද? දැන් යන්නේ අපි ඡායාවල් ගොඩ ගහන්න කියලා. හැදෙන්නේ කොහොමද? කරත්. දැන් ඔයගොල්ලෝ මහන්සි කරන්න ඕනේ ඉස්සෙල්ලා කරත් අඩු කරගන්න ඕනේ හදද? ඡායාවල් වැඩි කරගන්න ඕනේ. දෙවෙනි පියවර ඡායාවල් ටිකක් නැති කරන්න. මේක තමයි සමත භාවනාව. කරත්ත තිබුණත් නැහැ සමතයක්. ඡායාවල් තිබුණත් නැහැ. තේරුණාද? ප්‍රභාස්කර මනසක් එන්නේ කරත්තයි ඡායාවන් දෙක නැතුව. එතකන් කරන්නේ කාම ලෝකේ ජීවිතය. එතකොට කරත්තයක් හා ඡායාවන් හැදෙනවා නම් හැදෙන්න ওই වගේ ශරීරයක් තියෙනවා. ශරීරයක් තියෙන කාම ලෝකේ සත්තුන්ට. තේරුණාද? ප්‍රභාස්කර මනසකින් මරුණක් කවුරු හරි ශරීරයක් නැහැ වගේ. ශරීරයක් නැත්නම් වාචා කම්මන්ත ආදීව නැහැ. කටින් සංසාරයක් හදන්න බෑ. අතෙන් පයෙන් ශරීරයෙන් සංසාරයක් හදන්න බෑ. ඉස්සර ඔයගොල්ලෝ මොහොම කැමති වුණා ශරීරයෙන් සංසාරය හදන්න. සංහාවයකට දුන්නේ දයවන්ද ඔක තමයි. ඔය ලැබිලා තියෙන දේ ඔක තමයි. ඔක වෙලාවක ඡායාවක් වෙනවා වෙලාවක තරකිස් වෙනවා. ඕක තමයි බුදුහාමුදුරු උගන්වන ධර්ම. හරකෙක් වෙන්නේ නැහැ මං කියලා හිතනවා නම් තව විනාඩි 10ක් භාවනා කරන්න ඕනේ. එතකොට හරකා වෙනවා නිකම්මයි හරි. තේරුණානේ? ඕක තමයි අපි හෙත්. ඒ ඉන්න මේකට පුරුද්දක් ඇති කරගෙන කොහෙන් හරි මේ ඡායාවල් කරත්ත ටික නම් තමන්ගෙන් ඉවත් කරගන්න ඕනේ මොහොතකට හරි. තේරුණානේ නැත්නම් සත්‍යයක් නෑ. මොහොතකට ඉවත් වුණත් ඒක නෑ මොහොතකට ඉවත් වෙලා අනිත් එක වෙන්න ඕනේ. නෑ. නෑ මොහොතකට ඉවත් වෙලා ඒක නැති වෙන්න බෑ. අනිත් එක ඕ අනිත් එක ගන්න ඕනේ. ඒ සත්‍යත් පරිවර්තනනොත් ඉගෙනවන්න. ඒකත් එකපාරට එන්නේ නෑ. පුරුදු වුණාම අතරමඟදී දන්නේ නැතුව ඒවි. දන්නේ නැතුවේ එන්නේ. ඒකයි අර බහුලීගත කරන්න කියන්නේ. නමුත් ඉස්සර ඉඳලා තියෙනවා කට්ටිය මේවා බුදුහාමුදුරුවෝ කියනකොටම ශනික වෙනවා. එච්චර කලබුරු වෙනවා. මොකද අර කරත්ත නැති ලෝකෙක මේ රෙවණලි නැති ලෝකෙක ජීවත් වෙලා තියෙන මිනිස්සෙක් වුණාට. කියන්නේ පුදුම කාලයක් ඒගොල්ලෝ ධාන වලට සමවැදිලා ඉඳලා තියෙනවා. ධාන වල කරත්තක් නැහැ, ඡායාවක් නැහැ. සමත භාවනාවක් නේ. ඔව්. දැන් ඒවා ධාන වලින් එහා ඕන අභිඥාවක් තම මොනවා ගත්තා කරත්තක් නැහැ ඡායාවල් නෑ. දැන් අපිට තියෙන්නේම කරත්ත ගොඩකුයි ඡායාවල් ගොඩකුයි. ඒක තමයි මේ ප්‍රශ්නේ. නමුත් මේක තිබුණා කියලා ධානයට යන්න කියලා කියන්නේ බුදුහාම. ඒවා පස්සේ යන්න එපා කිව්වා. ඒක පස්සේ ගියාම අර අර කරත්තටයි ඡායාවටයි වැඩිය හොඳ වෙනවා දෙයියන්ගේ හා. නෑ ඒකයි ඔයගොල්ලන්ට වෙන්නේ. ඒකට ගියාම. දෙයියන්ගේ ශාවකාවුවම කරත්ත කෑවා වගේ නෙමෙයි. කරකා වගේ නෙමෙයි වෙන්නේ. කරක් රාජ්‍යයක් වෙනවා. ඔව්. ඒ කියන්නේ නිකන් හරියක් වෙනවනම් කරත් ඇදලා නිකන් ඉන්නවා. දැන් මේ කරත් දක්වන්න නම් බ්‍රහ්ම ලෝකවල. දිව්‍ය ලෝක හරහා දක්වන කරත්ත කාර්යයක් වෙනවා. තේරුණාද? ඒක අර විඤ්ඤා මේ මේ ඒක වෙන්නේ කොහොමද? දෙයියන්ගේ හාවකේ. ඒ කියන්නේ මනෝ සංචේතන ආහාර හින්දා. එතන කරත්තයි ඡායාවල් ලහක් වෙන්නේ කොහේද? මොන ආහාර දෙකක් නිරුද්ධ වුණා? කබලින් කාල ආහාර බලන්න ඔක්කොම සමානයි නේද මේ? ඔක්කොම එකයි ගන්න. මේ දෙක ගොඩක් නෑ මේ එකමයි තියෙන්නේ. කොතනින් ගත්තා එකට එකක් සම්බන්ධයි. ඔයගොල්ලෝ එකක් අරගෙන හරියට කරන්න දැන් මම ගොඩක් ඒවා කිව්වා නේද ගොඩක් ඒවා කිව්වා තව පටලව ගන්න නැතුව ඔය දන්නේ එක කරන්න තව හෙව්වත් හොයාගන්න වෙන්නේ කරත්තයක්මයි තේරුණා නේද වෙන මොකක් හොයාගන්න බෑ ඔයගොල්ලන්ට ඔව් ඒක නිසා මේ දෙයක් පුරුදු කරන්න ඉතින් ඒ ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරලා අද එහෙනම් වැඩසටහන අවසන් කරනවා ඉතින් මහත්තයාට මොනවා හරි දැනට කියන්න එහෙම තියෙනවා නම් කියලා සාකච්ඡා කරලා අවසන් කරන්න.